අපේ සමාජයේ අද මුල් පැහැගෙන තියෙන වෛරය, කෝපය, ඊර්ෂ්‍යාව කොහොමද? අද හැමෝම දුවන්නේ අපේ හාමුදුරුවනේ තම තමුන්ගේ ඕමනා එපාකම් ඉෂ්ට කරගන්න වැඩ පිළිවෙල. රට ගැන හිතන්න, ගම ගැන හිතන්න, අඩු වශයෙන් ගමගේ පවුල ගැන හිතන්න. ඒ තරම් ආත්මార్థයෙන් වැඩිච්ච ජන කොටසක් තමයි අද ජීවත් වෙන්නේ කියන එක මට. මේකට වැරදි ආදර්ශ දෙනවා අපේ දේශපාලන නායකයෝ. ඉතින් කොහොමද මන් දන්නේ නෑ මේ රට හොඳ තැනකටපත් වෙන්නේ කියලා. ඔබ වහන්සේලා දේශනා කරනවා මේ රට ගලව ගත යුතුයි. හැබැයි අනිත් පැත්තෙන්ම අපේ නායකයෝයි කියා ගන්න අය එකිනෙකාට පසමිතුරු වෙලා එකිනෙකාට හතුරු වෙමින් විවිධ ආකාරයේ ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, වෛරය වපුරගෙන පරණ කතා කිය කිය ඒවා අලුත් කර කර ජනතාව අසරණ කරනවා කියලායි